ඇති ඔබ සැමට ධර්මයේහි ආනුභවයෙන් ඔබේ ජීවිතය ඒකාලෝක කරනු පිණිස අද දවසේදීත් බෞද්ධ රූපවාහිනී නාලිකාව විකාශනය කරන දායකත්ව ධර්මදේශනා ආරම්භන්නටයි අපේ සූදානම. පින්වත්නි මේ උතුම් වූ සදහම් දෙසුම පවත්වන්නට ඔබ අප සම කෙරෙහි මෙත්සිතින් මෙහි වැඩමවා වදාළ කඳුපොඩ ජාත්‍යන්තර භවනා මධ්‍යස්ථානාධිකාරී කර්මස්ථානාචාර්ය ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද බියසෙන්පුර විමල ගෞරවනීය ස්වාමින්ද්‍රයන් වහන්සේ අප සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු සාධෝ සාධෝ සාධෝ පින්වත්නි අද දවසේදී මේ ධර්ම දේශනාවට තමන්ගේ සදැහැති දායකත්වය ලබා දී කටයුතු කරන්නේ මහනුවර සංඝරාජ මාවතේ අංක 26න් 6 ධර්ම නිවසේ පදිංචි පද්මා කරුණාතිලක මෑණියන් සහ පුතුන් තිදෙනා වන සහන් හිරාන් ක්‍රිෂාන් ඇතුළු පවුලේ ඥාති පිරිස විසින් ඒ මතක් කිරීමත් සමගින් අපි සියලු දෙනාම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්ෙන් ආජීවාෂ්ටමක ශීලයේ සමාදන් වෙමු ඒ සඳහා සාදුනාද පවත්වමින් নমස්කාර පාඨය තෙවරක්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 භාවියති චිත්තං භාවිතං කමත්ත මනෝහෝති චිත්තං භාවියති චිත්තං භාවිතං කමත්ත මනෝහෝති යෝ රාගෝසෝ පහියති විපස්සනා භික්කවේ භාවිතා කමත්ත මනුහෝති පඤ්ඤා භාවියති පඤ්ඤා භාවිතා කමත්ත මනුහෝති යා අවිද්‍යා සාපහියති රාගූපක්ලිට්ටං වා භික්කවේ චිත්තං න විමුච්ඡති අවිජ්ජූපක්ලිට්ටාවා පඤ්ඤාන භාවියති ඉදං කෝ භික්ඛවේ රාග විරාගා චේත විමුක්ති අවිජ්ජ අවිද්‍යා විරාගා පඤ්ඤා විමුක්තිති සද්ධර්ම ශ්‍රවණී කරන්ට සූදානම් වන ලක්වසිලෝවසි ශ්‍රාවක ප්‍රේක්ෂක ධර්මකාමී ධර්මකාමී වාසනාවන්ත පින්තුනි මේ තුන් ලෝකෙටම පිහිට වෙන්න බුද්ධ රාජ්‍යයටපත් වුණු මගේ ශාන්තිනායක අමාමේනී බුදු පියාණන් වහන්සේ ඒ උතුම් බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගෙන ශ්‍රී මුකයෙන් දේශනා කොට වදාළ උතුම් සදහම් පාඨයක් පදනම් කරගෙන පවත්වන මේ දායකත්ව ධර්මදේශනාවෙහි අද දායකත්වයේගෙන කටයුතු කරමි පත්මා කරුණා තිලක මෑනියම් ප්‍රධානව දායක පින්වත් ඔබ සියලු දෙනාම අද දවසේ මේ ලෝකෙටම ධර්ම sannivedanaya කිරීම සඳහා විද්‍යුත් මාධ්‍ය ශාස්ත්‍රයේ පහළ වුණු මේ ශ්‍රේෂ්ඨ මාධ්‍ය ජාලය වෙන බෞද්ධ මාධ්‍ය ජාලය අසුරු කරගෙන ඔබගේ දායකත්වයෙන් යුතුව මේ මොහොතේදී දෙස් විදෙස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තවත් දායකත්ව ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්ට සූදානම් වෙන මොහොත. ඒ නිසා පින්වත් මේ මෑණියන් දායකත්වයේගෙන තමන්ගේ දරු තුන්දෙනා ප්‍රමුඛව අපේ බෞද්ධයා මාධ්‍ය ජාලයේ දන්සභා මණ්ඩපේ ධර්ම ශ්‍රවණය කිරීමේ ධර්ම ගෞරවයෙන් යුතුව තන්පත් වෙලා ඔබ මේ වෙලාවේ මේ සද්ධර්මයේ යම් කොටාසයක් ශ්‍රවණය කරලා අර්ථ වටහාගෙන ධර්ම අවබෝධයේ ජීවිත අවබෝධය ලබන්ට මේ ප්‍රයෝගී කරගන්නවා වගේම අපව නරඹන ශ්‍රාවක ප්‍රේක්ෂක ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලංකාවාසී ලෝකවාසී බොහෝ දෙනාට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. අන්‍යතුන් ධර්ම දානමය කුසලය පින්වත් ඔයමෑනියම් ප්‍රධානව සමදනාටම ධර්ම ශ්‍රවණය කරන අපව නරඹන ශ්‍රවණය කරන හැම සෑම සියලු දෙනාටම වහා වහාම ධර්ම අවබෝධයේ පිණිසම මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා අපි මුලින්ම ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් පෙරටු කරගෙන පින්නතුනි අද දවසේ මා මේ දායකත්ව ආරාධිත ධර්ම දේශනාව තුලින් අද කාලෙට අපි මේ ගෞතම බුද්ධ ශාසනය තුලදී සිව්වන පිරිසම වටහා ගත යුතු කාරණා කීපයක් ඔස්සේ මේ ධර්ම දේශනාව පවත්වන්න මා අදහස් කළා. මේ දේශනා පාඨය අපට නිතරම ඇහෙන්නේ නැති දේශනා පාඨයක්. මේ දේශනා පාඨයේ සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ 120 වෙනි පිටුවේ. මගේ ශාන්තිනායක ආනන් වහන්සේ කාරණා දෙකක් දේශනා කරපු කාරණා අන්තර්ගත වෙලා තමයි මේ දුක නිපාතේ කියන කොටස හැදිලා තියෙන්නේ. අංගුත්තර නිකාය. අංගුත්තර කියන වචනේ තේරුම තමයි අංගයෙන් අංගේ ඉහළ යන දේශනා. ඒක ධම්මපාලිය සඳහන් වෙන එක කාරණා. දුක නිපාත, තික නිපාත. ඔහොම අපි අහලා තියෙනවනේ බලනකොට. ඒ වගේ කොටස් එකින් එක වැඩි වෙලා කාරණා 11ක් දක්වාම තථාගතයන්න් වහන්සේ දේශනා කරපු සූත්‍ර අන්තර්ගත වෙන නිසා තමයි අංගුත්තර නිකාය කියන්නේ. අංගයෙන් අංගේ ඉහළ යනවා. මේ කොටාසේ අඩංගු වෙන්නේ දුක නිපාතයට ඒ කියන්නේ කාරණා දෙකක් මුල් කරගෙන. හැබැයි එතනදී කාරණා මුල් දෙක දෙකක් වුණාට සියලු ධර්ම කොටාසයන් මේ මේ තුල අන්තර්ගත වෙන ආර්ය සත්‍ය. මේ දේශනා අපි හඳුන්වන්නේ සංක්ෂිප්ත දේශනා කියලා. එතකොට විස්තරාත්මකව විත්තරේන කියලා කොටසක් තියෙනවා සංක්ෂිප්ත දේශනා කියලා කොටසක් තියෙනවා. එතන මේ සංක්ෂිප්ත කොටස තියෙන වහා නුවණ තියෙන පිරිසට අවබෝධ කරගන්න. හැබැයි නූතන සමාජය අපි ගත්තාම ගිහි පැවිදි ශ්‍රාවක දෙපාර්ශ්වය තුලම වහා අවබෝධන පිරිස අඩුයි. ඉස්සර බුද්ධ කාලේ සුලබයි අවබෝධ වෙන්නේ නැති පිරිස අඩුයි. අවබෝධ වෙන පිරිස වැඩි. දැන් අවබෝධ වෙන්නේ නැති පිරිස වැඩි. අවබෝධ වෙන පිරිස ඉතාම අඩුයි. ඒ තමයි අද තියෙන මිනිස්ස. ඒතර මේ ශ්‍රාවක සමාජයේ කොට්ටාස හතරකට බෙදෙනවා. අපි ගත්තොත් උද්ගටිතඥෝ කියන පිරිස. මේ ගාථා නැත්තම් පද හතර කීතු ගාතාවක් පහදල වෙනකොට වහා ධර්මය අවබෝධලා සියලු කෙලෙසින් නැසනවා. තව ශ්‍රාවකයෝ ඉන්නවා දේශනාව හමාරෙදී ධර්මය අවබෝධ කරගන්නවා. තව ශ්‍රාවක කණ්ඩායමක් ඉන්නවා නෙය කියලා උන් හඳුන්වනවා. අහන්න ඕනේ ප්‍රතිපත්ති පුරන්න ඕනේ ප්‍රතිඵල ලබා ගන්න වේවා කිව්වට වෙන්නේ නැහැ. දැන් ගොඩක් දෙනෙක් හිතන්නේ නිවන් සප ලැබේවා. ලැබෙයි. එහෙම ලැබෙන්නේ. එහෙනම් ඉතින් ධර්මශාලා පිටින්ම නිවන් දක්වන්න බැරිය. එහෙම වෙන්නේ ඊළඟ කාරණාව පද පරම කියන කොටස. මෙලෝ දෙයක් තේරුම් ගන්නති පිළිස. ඔය කණ්ඩායම උතරි කොයි කොච්චර කොයි කණ්ඩායමද? අවබෝධ කරගත්තා වගේ ඉන්නවා මෙලෝ දෙයක් අවබෝධ කර. අහනවා වගේ ඉන්න අහන්නේ නෑනේ. බුදුමයි ඒක. يعني ධර්මයේ සෝතේට ආවට ඉන් ඇතුළට ගිහිල්ලා ආධ්‍යාත්මික වශයෙන් මේ ධර්මයේ ප්‍රායෝගික වීමට ඇත්තටම ධර්ම ශක්තියක් වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ආධ්‍යාත්මික වශයෙන් ගොඩ නැගෙන්නේ නැහැ. දහම හරියට සමහරුන්ට අලකොලයකට දාන වතුර වගේ. ඇයි? ධම්මඩ රැඳෙන්නෙම නැහැ. ලාංකීය බෞද්ධ සමාජය තුළ බහුතරයක් ඉන්නේ ඕඩොක්කු බණ කට්ටිය තමයි. ඕඩොක්කු බණ කියන්නේ මොකද්ද? නැගිටිනකොට මුළු දෙයක් නැහැ. ඒ නිසා මේ ශ්‍රාවක සමාජයේ ධර්ම සම්නිවේදනයේ උනාට අපි අපේක්ෂා කරන ප්‍රතිඵලය ශ්‍රාවක සමාජයෙන් ලැබිලා තියෙනවද? ඒක අපිට ප්‍රශ්නයක්. හැබැයි අපි අධර්මයේ වෙනුවෙන් කිසි විටකත් කැමති වෙන්නේ අපි අධර්මයේ යටපත් කරන ධර්මයමයි ප්‍රයෝග කරගන්නේ. නිසා අධර්මයේ පරාජය කළ ධර්මාවබෝධය කර ගැනීම කියන මාත්‍රිකාව ක්‍රියාත්මක වෙන්න ඕනේ තනි පුජ්‍යලයක් තුලයි. තව කෙනෙකුට තව කෙනෙක්ව නිවනට අතින් එල්ලගෙන එක් කරගෙන යන්න පුළුවන් කමක් නෑ. සුගතියද දුගතියද නිරයද ඔය ඔක්කොම තීරණය කරන්නේ කවුද? තම තමාමයි. තමාගේ ගැලවුම් කාර්යය තමම්මයි. දැන් අපි බලමු මේ ධාතා ධර්මයේ සරල අර්ථය. දැන් සමහර දේශනා දේශකයාණන් වහන්සේලා මේ pāli ගාථාවක් නැහැ. දේශනා පාඩයක් නෑ පටන් ගන්න ඕහේ. සමහර සමන්තා චක්කවාලේසු කියන්නේත් නෑ. විවිධ සංස්කෘතියන් බිහි වෙලා තියෙනවා මේ දේශක සමාජය තුළ. අපිට තියෙනවා සාසනික අනන්‍යතාවය කියලා එකක්. ඒ සාසනික අනන්‍යතාවය තුළ ගුරු පරපුරවල් තියෙනවා. සම්පදායන් තියෙනවා. ඒ නිසා සූත්‍ර දේශනාවල පන්සිල් සමාදන් කළා ධර්මයේ දේශනා කරේ නැති ගැත්ත. ඒක ඇත්ත. නමුත් සාසනික සම්පදායක් නම් හැදිලා තියෙනවා. සම්පදාය දරු කරන්න ඕනේ. හැබැයි මේ එක එක්කෙනාගේ මතවාද රකින්න නෙමෙයි. ඒ සම්පදාය දරු කරන්න ඕනේ ඇයි? පොදු මතයක ඉන්නකොට අපි හැමදෙනා මේ පොදු මතේ ගරු කරන්න ඕනේ. ඒ නිසා අපි සිල් සමාදන් කරවලා දේවතා ආරාධනාව දේශනා කරලා ධර්ම පාඨයක් මාතෘකා කරලා ධර්ම දේශනා කිරීම අපේ සාසනික සම්ප්‍රදාය. ඒක අපේ අනන්‍යතාවය. ඒක වෙනස් කරයි කියලා මේ ධර්මය අවබෝධ වෙච්ච කට්ටිය ඉන්නවද? බොරුනේ එහෙම වෙනස් වෙන්නේ නෙමෙයි ධර්මය අනුව අපි වෙනස් වෙන්න ඕනේ. එතකොට දැන් බලන්න මේ ද්වේමේ වික්ඛවේ ධම්මා විඥාභාගයා කතමේ ද්වේ සමතෝත විපස්සනාච. මහණෙනි කාරණා දෙකක් විඥාභාග කියන වචනේ මේ විද්‍යාව පහළ වීම පිණිස. කතමේ ද්වේ මොන මොකක්ද මේ කාරණා දෙක? සමතෝච විපස්සනාච ඒ කියන්නේ කාරණා දෙක මොකද්ද? සමතයයි විපස්සනාවයි. එතකොට දැන් ඊළඟට අහන මේ මේ මේක නිකන් ප්‍රශ්නෝත්තර විදිහක් යන්නේ මේ පාඩේ. සමතය කුමක් සඳහාද? සමතෝ වික්කවේ භාවිතෝ කමත්ත මනුහෝති. එතනදි කියන්නේ සමතය අපට අවශ්‍ය වෙන්නේ භාවිත හිතක් හදා ගැනීම සඳහා. ඒ කියන්නේ භාවනාවකට සමත භාවනා අරමුණක් පුරුදු කරලා තමයි ඊළඟ විපස්සනාවට යන්නේ. ඇයි එහෙම කරන්නේ? වික්ෂිප්ත හිතකට එකපාරට සිවුම් ධර්ම කාරණා අවබෝධ වෙන්නේ නෑ. ඒ නිසා ඉස්සෙල්ලාම සමතයෙන් හිත සමණයටපත් කරගෙන මානසික ඒකාග්‍රතාවයක් හදාගෙන තමයි අපි ඊළඟ පියවරට යන්නේ. හැබැයි සුෂ්ක විදර්ශක කියලා කොටසක් තියෙනවා. දැන් ඉහි අපි විපස්සනාව මේ ලෝකෙටම කියලා දෙන පළවෙනි මධ්‍යස්ථානයේ වශයෙන් 2500 සම්බුද්ධත්ව ජයන්තියට ඉතුරු වෙලා තියෙන්නේ දැන් අපේ භාවනා මධ්‍යස්ථානයේ බුද්ධ ජයන්ති ත්‍රිපිටක මාලාවයි තමයි මේ රටේ ඉතුරු වෙච්ච වස්තු දෙක. 2500 සම්බුද්ධත්ව ජයන්තියට. එහි අපි කෙලින් උගන්වන්නේ සුස්ක විදර්ශක. හැබැයි එතන සමතේ යම් ප්‍රමාණයකට තියෙනවා. බහුලව නෑ. හැබැයි ලෝකේ ඉතාමත් සුප්‍රකට යෝගාවචර රහතුන් වහන්සේ නමක් වශයෙන් සුප්‍රකට වූ මහා සීසයාඩෝ ස්වාමීන් වහන්සේ තමයි මේ උතුම් ක්‍රමයේ පතාගත සූත්‍ර දේශනාවට අනුගත වෙලා හොයාගෙන තියෙන්නේ. සමතේ යම් ප්‍රමාණයකට තියෙනවා. හැබැයි සුස්ක විදර්ශක වශයෙන් තමයි මේ භාවනා ක්‍රමය ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද දහස් සංඛ්‍යාත යෝගාවචරින් මේ විපස්සනා වඩලා ඊටාම සාර්ථකව ධර්ම අවබෝධය කරගත් අවස්ථා ඕන තරම් තියෙනවා. එතකොට දැන් මෙතන භාවිත හිත කුමක් සඳහාද? ඊළඟට පෙන්නනවා සමතෝ භික්කවේ භාවිතෝ කිමත්ත මනෝහෝති චිත්තම් භාවියති චිත්තම් භාවිතං කිමත්ත මනුහෝති චිත්තම් භාවයති. ඒ කියන්නේ මොකක්ද? මේ භාවිත මනසක් මොකක් සඳහාද? ඒ සමතය පදනම් කරගෙන භාවිත මනසක් ඇති කර නැත්නම් භාවිත හිතක් නැත්නම් මේ ධර්මයේ තේරුම් ගැනීමට අවශ්‍ය කරන මූලික මානසික ඒකාග්‍රතාවය හදා ගැනීම තුළින් මොකද්ද වෙන්නේ රාගය ආසාව වගේ අරමුණු වලින් වික්ෂිප්ත වීම අවම කරන්න පුළුවන්. නැති වෙලා නෑ හැබැයි. අවම කරන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා ඊවා දුරු කර ගැනීම විදර්ශනාව සඳහා හේතුයි. ඒක උගන්වනවා මේ පාපයේ චිත්තං භාවයති කිමත්ත මනුහෝතේ සෝ රාගෝසෝ පහියති විපස්සනා වික්ඛවේ භාවිතා අන්න රාගාදී ආසා ආදී ධර්මයන් ඒ කියන්නේ නීවරණ ධර්මයේ පළවෙනි ඒවා කියන්නේ කාම ඡන්ද. මේවා සමනය වෙනකොට විදර්ශනාවට හිත පිහිටවා ගැනීමට පහසුවෙන්ම හැකියාව ලැබෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඊළඟට තියෙනවා එහෙම විපස්සනාවක් කුමක් සඳහාද? නුවණ වැඩි වීම සඳහා. උද්‍යප්පේ ගාමිනියාය පඤ්ඤාය එහෙනම් මේ ජීවිතේ දැනුත් සිද්ධ වෙන යථාර්ථය මොකද්ද? දැන් මන් දිහා පැයක් බලාගෙන හිටියොත් පේන බව පේනවා. හැබැයි පේන බව පේුණාට පෙනෙන වාරයක් ගන්න නැති වෙනක පෙන්නනවද? ඇහැට ඇත්ත කියලා දෙන්න බෑ. මතසේ ඉක්මු ඥානයකින් තමයි ලෝකේ යථා ස්වභාවය ප්‍රත්‍යක්ෂව දකින්න තියෙන්නේ. එහෙනම් මතසේ ඉක්මවන්න නම් ඥානේ නැමැසි දහම් නැස ප්‍රඥාව නැමැති දහම් මේ ධර්මයේ දකින ඇස අපි තුල පහළ වෙන්න ඕන. සම්මුති ලෝකයේ තුල අපි මසසින්ගි මේවා එක එකව දකිනවා. හැබැයි මසසින් දකින දෙයට වඩා මනසින් ප්‍රඥාවෙන් දකින එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඊට පස්සේ මෙතුණ නෝන කුමක් සඳහාද? විදර්ශනා ප්‍රඥාව තියෙන කෙනෙකුට තමයි අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. අවිද්‍යාව කියන එක අපි ළඟ තියෙන දේ. හැබැයි ඒක ස්කෑන් කරලා හොයන්න බෑ. ඒ වෙන ලෙඩ හොයන්න පුළුවන් කායිකව. වෛද්‍ය විද්‍යාත්මකව ලේබලුව කියලා අවිද්‍යාව හොයන්න පුළුවන්ද? එතනදී පුළුවන් සීනි බලන්න. නේද? අවිද්‍යාව වැටෙන්නේ උපකරණ වලට. නේද? එහෙම බෑ. හැබැයි දැනුත් අවිද්‍යාව මගෙත් තියෙනවා ආ නැත්තන්ගෙන ඕ හැම කෙනෙකුටම තියෙනවා. එතකොට මේ අවිද්‍යාව මෝහය මෝහය කියන්නේ මෝඩකමද කරුණ වහා අවබෝධ කරගෙන නුවණ ඇතිකමද මේ මෝඩකම කියලා සෞත්තු කරගන්න හොඳ නෑ අපි යමක් නිවැරදිව අතහා ගැනීම නුවණ ඇතිකම මෝඩය කියලා දාන්න හොඳ නෑ ඒක ඊළඟ කාරණාව තමයි රාගයෙන් කිලිටි වුණාම එතන ප්‍රඥාව ඇති වෙයිද? කවදාකවත් ඇති වෙන්නේ නැහැ. පඤ්ඤා භාවිතා කමත්ත මනුහෝති අවිජ්ජාසා පහේයතේ රාගෝපක්ඛිලිට්ඨං ආන රාගාදී ක්ලේශයන් වලින් කලඹිච්ච හිතක ක්ලේශ පිරි ක්ලේශ පහ තැබීමක් සිදු කරන්න බෑ කියනවා. එතකොට හිත කිලිටු වුණාම ප්‍රඥාව නොඇදෙයි වැඩිමක් වෙන්නේ නැහැ. බලන්න සමහර අවස්ථාවල අපි දන්නවා මාංසානිතස්ස වද්දන්ති පඤ්ඤාතස්සන වද්දති. සමහර අවස්ථාවලදී තථාගතයන් වහන්සේ උපමා කරනවා සමහතේ ගවයන් පන කා මස් ශරීරේ නම් බොහෝ ඉක්මනට වැඩෙනවා හැබැයි නෝන වැඩෙන්නේ ඒ වගේම සමහර ශ්‍රාවකයෝ මාංශානි තස්ස වඩ්ඩන්ති මස් නම් වැඩනවලු පඤ්ඤා තස්සන වඩ්ඩති පඤ්ඤාව නම් වැඩෙනවලු ඊට පස්සේ වෙන්නනවා එතනදී ප්‍රඥාව නොවැඩීම නිසා නොවැඩීම නිසා නුවණ වැඩෙනවා යම යම් අවස්ථාවකදී රාගයේ ශේවීමෙන් විමුක්ති සාධනය කරගන්න පුළුවන් කියනවා අවිද්‍යා දුරු වීමෙන් පඤ්ඤා විමුක්තිය සාධනය කර ගැනීමට හැකියාව තියෙන බව මේ සූත්‍ර පාඨයෙන් අපට පැහැදිලි කරනවා. දැන් මේ කාරණා ටික ඔන්න හරි. දැන් අපේ අර්ථය දැනගත්තා. දැන් මේ කාරණා ටික ඔක්කොම කාටද දාගන්න ඕනේ? දේශකයාණන් වහන්සේ නම් මට මම මම මේ බණ කියන්නේ අපේ ජනතාවට කියලා හිතනවා නම් මම වැරදි. මම මේ බන කියාගන්නේ කාටද? Tamanට. ඒක ඇහෙන උදවිය කාට කාට කියනවා කියලාද ගන්න ඕනේ. මට මටමයි අද මේ ධර්මයේ කියන්නේ. බුදුහාමුදුරුවෝ දන් සභා මණ්ඩපේ ධර්මයේ දේශනා කරපුවාම බොහෝ දෙනෙක් කතා වෙන්නේ මොකද්ද? අනේ මගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියවෙන කාටවත් මේ මටමයි අද එහෙම තියනවද නෑ එක්ක කතාවේ ගියපු මේ ස්වාමින්වහන්සේ ගැන නැත්නම් ස්වාමින්වහන්සේක හඬ ගැන කතා කරයි ඈ නැත්තම් අද තමා සජීවී දැක ගන්න ලැබුණේ කියලා කතා කරයි ඈ අද මටමයි මේ ධර්මයේ කියලා කතා කරනවට වඩා වෙන වෙන ඒවා ඇයි අභාවිත මනසෙ හැටි අනවශ්‍ය දේවල් අල්ලනවා අවශ්‍ය දේවල් වල හිත වඩවන්නේ නෑ ඒකයි වැඩේ තියෙන්නේ දැන් බලන්න ඉස්සෙල්ලාම කාරණා දෙක අපේ ජීවිතෙත් එක්ක ගලපගන්න කොහොමද කියලා බලමු. ද්වේමේ භික්ඛවේ විඥා භාගියා කතමේ ද්වේ සමතෝච විපස්සනාච. දැන් අපි මේක ගත්තොත් මේ කොටස නූතන ජන සමාජෙත් එක්ක දැන් අපි කොච්චර ධර්මයේ ඇහුවත් ධර්ම ග්‍රන්ථ අපි පරිශීලනය කළා. සුතමේ ඥානය කොච්චර තිබ්බත් චින්තාමය ඥානය කොච්චර තිබ්බත් හැබැයි ධර්මයේ ස්පර්ශ කරන්න නම් භාවනාමය ඥානයක් අවශ්‍යද නැද්ද? සමාධියක් නැති කිසි කෙනෙකුට මේ ධර්ම ස්පර්ශ කරන්න කිසි අවස්ථාවක බෑ. ඒක හොඳටම අපි දන්නවා සමාජගත ජීවිතෙන් මිදලා කෙනෙක් නේවාසිකව දින 10ක් සියලු මානව සම්බන්ධතා අතහැර දාලා සතියයි නුවණයි වීරියයි වඩනකොට දින 5ක් යනකොට පුදුම බරකින් නිදහස් වෙනවා වගේ හිතට සැනසීමක් ඇති වෙනවා. කාය පස්සද්දි, චිත්ත පස්සද්දි හොඳට දැනෙන්න ගන්නවා. නීවරණය යටපත් වුණාට පස්සේ හොඳට සමාහිත භාවය වැඩෙන්න ගන්නවා. ජීවිතේ කවදාකවත් ඒ සැහැල්ලුව, ඒ ප්‍රීතිය කිසිම බාහිර වස්තුවකින් ලැබෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සැපේ තියෙන බාහිර වස්තුන් වලද තමාගේ ආධ්‍යාත්මික තුල දැන්. කොහෙද තියෙන්නේ? Taman තුල. අපි ගොඩාක් සතිය ගන්න කොහින්ද? බාහිර දවයිසිට ගියාම තියන්නේ මොකද්ද? වයසින් දරුවෝ දකින්න තියෙන්න බෑ. ඊට දරුවෝගේ දරුවෝ තල්ලනවා සමහර පාට ගම්මලා. මැරෙනකොට එහෙම මතක් වුණ තොඳර තියේ. යන්න වෙන්නේ දුක තියෙනවත් යන්නම් වෙන්නේ. කතා කරුත්නේ දැක්කෙත් නෑ ඕන්න හිතන ඒවා. අපි එහෙම දන්නේ ඔය බණ ඇහුවට හැදෙන්නේ නෑ මං දන්නවා. ඒ නිසා මේ එහෙමනම් හරියන්නේ ඔඩොක්කු බණකාරය වෙලා නම් හරියන්නේ ඈ ගොඩාක් දෙනෙක් මේ තණ්හාවෙන් ඉන්නේ. හරි බහනකයි. ඒ නිසා ධර්මීය හරියට අහගෙන ප්‍රායෝගික නොවුනොත් එක චිත්තක්ෂණයයි තියන්නේ ආය මරණාසන්නේදී. සුගතියටද දුකට එක චිත්තක්ෂණයයි. ආය සිල්ලමුද්ද. බැරි වෙලාවත් උපාදාන වෙච්ච අරමුණක් එහෙම ආවොත් මොකද වෙන්නේ? ආය යන්න වෙයි කැරකිලා දුගතියට. කල්ප ගාන රස්තිය අඩු වෙන්න වෙනවා. අල්ලන්න ඕනේ නැහැ. නිසා ආදරේ සෙනෙහස කියන එකේ ප්‍රමාණයක් තියෙනවා. උපාදානය කියවම බරපතලයි ඒක. දැඩිව අල්ලා ගැනීම දැස ගැනීම ඊළඟ සිතට ආවොත් තණ්හා මූලික, ද්වේෂ මෝහ මූලික අවසන් සිතට පහළ වුණොත් ඒකනේ ওই චිත්තක්ෂණේ හරියට පියාගන්න වෙන්නේ. තපැත්තකින් ජීවිත ආසාව, තාපැත්තකින් මරණ වේදනාව. හිතන්නකෝ ඊතර කොච්චර අපි මේ බාහිර වශයෙන් මේ ආමිෂ කර කර හිටියට මෙතන අපි ජයගත්තේ නැතුව ජීපෙවිද හැමෝම අසරණයි එතනදී ආයේ. මොන පත්තම් තිබ්බත් නෑ අපිට. නිසා එතන අපි හර හදා ගන්න ඕනේ. නිසා තථාගතයන්න් වහන්සේ මේ සමතේ කියන කොටස බලන්නකො. තෙරුවන් සරණ යනකොටම සමතේනේ තියෙන්නේ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. දානයක් දෙනකොටම තියෙන මොකද්ද? සාගානුස්සති. බලන්න හැම තැනම කමතහනක් නේ. හැම තැනම කමතහනක් තියෙනවා. වැඩි ඕනේ තමන් හුස්ම ගන්න එක ගැන හිතන්නකො. අපි හුස්ම පාවිච්චි කරන ජීවත් වෙන්න විතරයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන කීටි සමත් මේ සමාධියක් ඇති කරගන්න. ශරීරයේ දෙතිස් කුණිතය ගැන හිතන්නකො ඒකත් සමතියක්. ධාතු මනසිකාරය ගැන හිතනම ඒකත් සතු ධාතු අවස්ථානයේනේ. ආහාරයේ පටික්කුල සංඥාව ගන්න ඒකත් සමත භාවනාවක්. සතර බ්‍රහ්ම විහාරය ගන්න ඒකත් භාවනාවක්. අපි හිතනවා නම් මේ ඔක්කොම වැඩි ඉවර වෙලා දරුවන්ගේ වැඩයි දරු මුණුපුරු මිනිපිරියන්ගේ වැඩත් ඉවර කළා තමයි සමහර කට්ටිය මේ ධර්මයට වහින්න එන්නේ. එතකොට ඉතින් හම්බෙයි අරගෙන මල්ලේ ප්‍රෙෂර් පෙති වාත තෙල් කුප්පි අරගෙන එනවා ඉතින්. ආයි බන. ඈ භාවනා කරයි. අපි ධර්මයේ දනෝ වෙනස් වෙන්නේ නැහැ බොහෝ දෙනෙක්. බොහෝ දෙනෙක් වෙනස් වෙන්නේ. මොකද ශ්‍රද්ධාව දිනු වෙලා නැහැ. ශ්‍රද්ධානුසාරී තත්ත්වයක් නැහැ. ධම්මානුසාරී වෙන්නේ කොහොමද? සද්ධානුසාරී තත්ත්වයක් නැතුව. නිසා දහම සජීවි. ඒ දහම සජීවි භාවය තුල අපට මේ දහම් මනමින් තේරුම් ගන්න බැරි ඇයි? අපි තුල භාවිත මනසක් නැති නිසා නැත්තම් හිතන්නකෝ දැන් පටාචාර කියන චරිතය අපිට ඇහෙනකොටම එතන ඇහෙන් එතන දැනෙන වෙනත්ම ස්වභාවයක්. නමුත් අන්තිමේදී රහත් වෙන්න කොහොමද? පාදෝවණය කරපු වතුර ටික බිමට උරා ගන්නවා දැකලා අනිත්‍ය මෙනෙහි කළා. අපි කොච්චර ඕක දකින්නවද? අපි නිවන් දැක්කද? නේද? නිමෙන පහනක් පත්තු කරපු පහනක් නෙවෙනවා දැකලා කමටහනක් කරගෙන අනිත් සංඥාව වඩලා පහත් වෙනවා. වේලාම කියන සූත්‍රයේදී දානානිසංසයන් දේශනා කරන වගේ සාන්ති නායකයන්න් වහන්සේ මලක් සිඳුන තරම් වෙලාවක් මෛත්‍රී චේතෝ සමතේ වඩනවා නම් අර සියලු දේට වඩා මේ මහත් බලයි මහානිසංස අසිරි සලක් ගහනකම් වෙලාවක් අනිත්‍ය සංඥා වඩනවා නම් එය මහත් බලයි මහානිසංසයි එතකොට දැන් බලන්න මේ සමතය අද අපි මේ තියෙන පරිසරෙත් එක ගත්තාම නූතන ජන සමාජයේ සමාජගත නොවිය යුතු දේවල් සමාජගත වීමත් එක්ක බලන්න දරුවන්ගේ ආවේගශීලීත්වය මත ජීවිතේ නැති කර ගන්නවා කියන පරිසරය තමයි අද තියෙන්නේ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ හයිය පෙන්න නැතනි. හැබැයි මේකට වග කියන්න ඕනේ නැද්ද වැඩිහිටි පරපුර? ඔය කියන්න ඕනේ. ඇයි? වරදින තන් දැනගනත් ඒවට ඉඩ දීවීම දරුවාගේ පාප මිත්‍රයේගේ ලක්ෂණයක්. ඒක වුණාට පස්සේ අපරාධ නිර්පරාධ මනුස්ස ජීවිතයක් මිය මිය ඇදිලා යනවා. එනිසා නූතනයේ මේ සමාජගත වෙලා තියෙන මේ අනවශ්‍ය දේවල් නිසා මේ විනාශකාරී තත්ත්වය ඉතා බරපතල සමාජයේ ඡේද වාචකයක් අත්තටම. නිසා ඔවුන්ට දහමලින් ඒ ඔවුන්ට අධ්‍යාපනය දුන්නට දරා ගැනීම උගන්නලා අවවාදයේ බාර ගන්න කැමති නෑ අවවාදෙට පහර දෙනවා එයි දහම් අධ්‍යාපනයක් ඔවුන් ඔවුන් තුළ ප්‍රායෝගිකව සිද්ධ වෙලා නිසා අම්මල තාත්තලා රිදවන්න තමයි අර දේ කරන්නේ. නමුත් අන්තිමේදී අපාගත වෙන්නේ කවුද? ආන්න ඒකනේ. මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ සමත කියන වචනේ අපි ගත්තාම මේ සමත தত্ত্বය අපේ ජීවිතේ හදාගත්තාම පුදුම සැනසීමක් ඒක. මිල කරන්න බැරි සැනසීමක්. උදාහරණයක් වශයෙන් අපි ගමු මේ බුදු බුදු ගුණ මානසිකාරය ගන්න. බුද්ධානුස්සතිය ගන්න. ඒ තුලින් ඇති වෙන සනසීම කිසිම වෙන භෞතික දිහා බලාගෙන හිටියට ලැබෙන්නේ නෑ. නමුත් හරිම වැඩේ කියන්නේ බණ අහනකොටයි භාවනා කරනකොට තමයි වාත අමාරුවයි නිදිමතයි කාම්මැලිකමයි ඔක්කොම. හැබැයි වෙන මොකක් හරි බලාගෙන ඉන්නකොට අපේ කිසිම අමාරුවක් නෑනේ. කොහෙවත් හිදෙන්නේ නෑනේ. උදුම වැඩේ මේක. ඒ මොකද? බනහාදා මේ ඔක්කොම අමාරුකා. නහා මං කියන එක බොරුද කියලා හොඳට බලන්න. හිතට එකඟව බලන්න. සිහියෙන් බලන්න. ඇයි? කෙලෙස් අවුස්සන දේවල් වලට හිත ගියා මේක අරව දැනෙන්නේ නෑ අරකට බැහැගෙන ඉන්නේ ওই වෙලාවක චුත වුණොත් එහෙම හොඳට තියෙයි <laughs> ඈ ඒ නිසා නිකාම් ඉඳලා නිවන් දකින්න නම් බලාපොරොත්තු වෙන්න එපා ඔයගොල්ලෝ මේ පිළිස්ස කරන්නේ මේ අහන ඔක්කොටම මම කියන්නේ මමත් අයිති ඒකන්දයයි ඒ නිසා දහම වඩන්න තියනවා මිසක් ප්‍රාර්ථනා කර කර ඉන්න නම් කරලා නම් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුළ අවමෝසෙන් සමාධියක්වත් හදාගන්න පුළුවන් නම් අපිට අද ගොඩාක් වැඩිහිටි සමාජය මරණාසන්න කාලයේදී ගොඩාක් මානසික වශයෙන් වැටෙනවා. ඇයි? දරුවෝ දුරස් වෙලා, ලෙඩ දුක් වැඩි වෙලා, පාළුව තනිකම වැඩි වෙලා. ඊට පස්සේ අර මානසික මේ මේ බොහොම කාන්තියෙන් වේදනාවෙන් තමයි සඳහා සමය ගෙනියන්නේ. ඒක හොඳ නෙමෙයි නේද? ඒකෙන් පරාජය වෙන්නේ තමයි. අපි තීරුම් ගන්න ඕනේ හමු වෙන සියල්ලම ක්‍රමයෙන් වෙන් වෙනව බව. සියලු ධර්මතාවයන් අතහරින්න සිදුවෙන එහෙනම් සමතේ මූලික කරගත්තාම අපිට හොඳට පුළුවන් වෙනවා භාවිත මනසක් හදාගන්න. දැන් අපි බලමු මේ භාවිත මනස කියන්නේ මොකක්ද කියලා. හොඳට මේ අපි කියන්නේ උදාහරණයක් වශයෙන් ඔන්න අපි බුදුගුණ මනසිකාරයේ හෝ මරණානුස්සති භාවනා කමඨහන කියන්නේ ඒ කමඨහන හොඳට සිහිනුවණින් යුතුව යමෙක් උදේ හවස වඩනවා නම් මේ ਦਿੱත්ත ධම්ම හිතත් ආයි මේ ජීවිතේ හිත සූපලස් පවතිනවා. ආයේ මරණ කලින් මේ විපාකය අපිට ලැබෙනවා. අපි මේ ධර්මතාවයන් වටහා ගන්නේ නැතුව සම්පදායට ධර්ම ශ්‍රවණය කිරීම පමණක් ධර්ම අවබෝධය සඳහා හේතු වෙන්නේ නැහැ. ඒක සිය හදවතින්ම ධර්මයට සමීපවම මනාකොට මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කළා හොඳට සතවත් ශ්‍රාවකෙක් වෙන්න ඕන. සුතව ආර්ය ශ්‍රාවක සුතව පොතුජන. සතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න ඕන. ඒ සතවත් ආර්ය ශ්‍රාවකයා ඊළඟ මොකද කරන්නේ? ධම්මාගම ප්‍රතිපත්තිය. ඒක නම් මේ ආර්ය විනය පිළිබඳ විමසනවා. විමස විමසා තමන්ගේ මානසික ඒකාග්‍රතාවය සඳහා සමාහිත භාවය සඳහා තමන්ගේ සීලය උපයෝග කරගන්න. ඒ සමාහිත භාවය තුළින් පැන නැගින යථාවාදී අවබෝධය තමා තුළ ඇති වෙන්නේ නැති වෙන්න ලෝකයේ පිළිබඳව නිර්වේදයක්මයි ඇති වෙන්නේ. නිර්වේදය කියන්නේ මොකද්ද? කලකිරීම. කලකිරීම කියන්නේ මේ බලන්නාවේ නැහැ කියලා කරදින්න එකද? ඈ? හිත රිදෙවෝ කියලා කලකිරීම එකද? ඒක නෙමෙයි. මේ අපි මගේ කියන අපේ කියන ස්ථිරයි කියන සමස්ත සංස්කාරක ධර්මයන්ගේ යථා ස්වභාවයෙන් මනින් තේරුම් අරගෙනම කලකිරීම. ඒක විරාගයේ පිණිසමයි ආයේ. මෑලීම පිණිසමයි. විමුක්තිය පිණිසමයි ඒක. චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියලා වචන වර්ගයක් අපි අහලා තියෙනවා. ඒ ධර්මතාවය වටහා ගන්න වටහා ගන්න මේ ස්වභාවය හොඳට Taman තුල අවබෝධ වෙන්න ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සමතේ මොනවද ආනිසංස දේශනා කළා තියෙන්නේ? සූත්‍ර වලින් ආරම්භ බලන්නකෝ. සූත්‍ර වලින්ම ගත්තාම සමතේ ආනිසංස වෙනම පෙන්නනවා. කොහොමද? පමුදිතස්ස පීති ජායති. හොඳ ප්‍රමුදිත මනසකින් ඉන්න පුළුවන්. ප්‍රීතිය තියෙනවා. හැබැයි ප්‍රීතිය ධර්ම ප්‍රීතියක්. වෙන බාහිර දේවල් සම්බන්ධ කරගෙන ඇති වෙන ප්‍රීතිය නෙවෙයි දැන්. බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකෙට ඇති වෙන ප්‍රීතිය තවත් වෙන භෞතික දෙයකින් ඒක ලබන්න බෑ අන්න ඒ වගේ. ඒ ප්‍රීතියටපත් වෙන මනස සුඛයටපත් වෙනවා. සමුදිතස්ස ප්‍රීති ගායති ප්‍රීති මනස කාය උපස්සබ්බති. ප්‍රීතියටපත් වෙන මනස අන්න සුඛයටපත් වෙනවා. සුඛිනෝ චිත්තං සමාධියති. අන්න සමාධියටපත් වෙනවා. එතකොට මේ දෙය අද කායික වශයෙන් මානසික වශයෙන් අපි ගත්තොත් මානසික වික්ෂිප්තභාවය නිසා අද කොයිතරම්නම් මානසික ව්‍යාධින්ගෙන් පෙළෙන පිරිසක් ඉන්නවද මේ ලෝකේ නිසා මේ කමතහන් Tamange චරිතයට ගැලපෙන විදිහට යමෙක් තෝරාගත්තොත් අද මේ තියෙන රටේ තියෙන කාමපරාදවලට හොඳ උත්තරයක් හොයන්න පුළුවන්. අපි නිකම් මිනිස්සේ කායික දන්නට ලක් කරලා හිරගෙදෙට්ට දාලා වැඩක් නැහැ මිනිස්සයා හදන්න නැත්තම්. ඒ මිනිස්සයා ඊට වඩා අපරාධයක් ආයෙවිල්ලා කරනවා. මොකද්ද මේ කරන විහිළුව? එනිසා ඒ කායගත සති වෙන්න පුළුවන් මේ රාග ප්‍රලීන සඳහා මේ චරිතානුකූලව කමතහනක් නොවැඩු වඩුවේ නැති වුණොත් ඒක නෑ හැදෙන්නේ නෑ. අපි ගන්න වෛරය, ඒ වගේම කෝපය, පරිගැනීම, රුසියාව මේ මේ වගේ දේවල් වලට පවත්න්නේ කොහොමද? අපි පේන්නේ ශනිකව ගන්න තීරණ නිසා Taman නැති කරනවා, අනු විනාශ කරනවා, අලාභානි කරනවා මේ මානව සමාජය තුළ මානවීය ලක්ෂණ අද නැහැ. ගොඩක් තැන්වල. ඇයි හිත වඩන්නේ නැති නිසා මේ ප්‍රශ්න? එහෙනම් සතර බ්‍රහ්ම විහාර කියන එක නමට විතර දෙන්නේ. වඩන්නේ නැහැනේ. ඒ වඩනවා නම් මේ උද්ගත වෙන සෑහෙන ගැටලු අද निराකරණය කර ගැනීම සඳහා සමතේ උපකාර නැද්ද? උපකාරයි. හැබැයි ලෝකේ මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සු මිනිස්යාට හිතසුව පිණිස බොහෝ දේවල් කරනවා. හැබැයි අපේ මානව සම්පත පිළිබඳ තියෙන වටිනාකම අද එන්න එන්න අපිම අඩු කරගෙන තියෙනවා. කවදා හරි අපිට ශාසනය හෝ රට හෝ ජාති අහිමි වෙනවා නම් වෙන කවුරුන් නිසා නෙමෙයි අපි නිසාමයි. දලදා හාමුදුරුව වටා ඉන්නේ කවුදාද? වැඩියෙන්ම. ඕවා විහිං කරගත්ත දේවල්. අපි ඉතින් අනුකම්පාවනේ අපි ඈ ඒ නිසා කවදා හරි මෙහෙම ගියොත් වඳගෙන જાතියක් වශයෙන් අපිට බුද්ධ ශාසනය රකින්න පහළ වෙච්ච එකම જાතිය අපි අපි අපිම විනාශ කරගන්නවා නම් අපිට අපි ගැන වටිනාකමක් නැත්නම් අපි මේ බුද්ධ ශාසනය ගණන් ගන්න නැත්නම් වගකීතු මිනිස්සු දිහිර වගේ ගොළු වෙලා වගේ ඉන්නවා නම් මේ ශාසනයට යන කලම දසා මොකද්ද? ඈ සමහරලාට දල්වාහාමුදුරුවන්ින් අපිට අපිටත් බෑ සමහරලාට. නමුත් දුස්සීල දේශපාලඥයෙක්ගෙත් වඳින්න